එහෙනම් මේ ඉන්දු පරිදි අප විවාදී සත්පත්තන සූත්‍රයලා දේශනාවක් අරන් ආරම්භ කළා. ඒ දේශනාව සුබසත්කතා කිරීමට ගලපන ලබන. මේ දේශනාවේදී මම දේශනාවේදී කරන ලද කර්ම විකාමක සාරාංශය කරමි. සත්පත්තන සූත්‍රයේ විශේෂ විස්තරය දෙපළ කියනකින් ධම්ම වෙන උපදවතේ වෙන සම්පූර්ණ සූත්‍රය ගැන පාඩම් දෙකක් දක්වලා තියෙනවා. ස්ථාන හතක දක්වෝ සම්මාකාරයෙන් මන ගුණ සංසාධනය අපතියාවක් කරතාව විශ්වාස කියන නැත්නම් දෙමුත් වෙනත් ලෝකාවක සිදෙන ඔබට රහත් කරන්නට පුළුවන් කියන එකයි අදහස. ස්ථාන හත කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහක් තියෙනවා පංචස්කන්ධ සංඥා. මේ එකිනෙක කොටස් දෙකක කොටස් පිළිබඳ හත්පත් ආකාර වෙන ආකාර හත දෙන්නේ. බැඳීතු ඒ කියන්නේ රූපය නෝදවස් වල රූපය රූප සමුදය රූප නිරෝධය රූප නිරෝධ ගාමී ප්‍රතිපදාව කියලා කර්ම හතරක් දක්වන්න වෙනවා. ඒ වගේම රූපය ආස්වාදය ආදීනව සහ නිස්කරණය කියන කර්ම තුන. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස්. ඒ කර්ම හතර අදහස කරනවා දැක්කේ. ඒතකොට සීලද පරිච්ඡේ තුන් ආකාරයකින් මොන දින තුනකා බලලා සමාන විසින්ම තීරණයකට දාන ගන්න ඕනේ මේ පංචස්කන්ධය ලතාපත්යේ පිළිබඳව ඒ තේරුම ඇති කරගන්න ඕනේ. කොහොමද තුන් ආකාරයකින් මොන පරිස්සාවෙන් වන්නේ කියන කාරණාව තියෙනවා. සමතෝ පරිත්‍තේ ආසනතෝ පරිත්‍තේ පටිච්ච සමුප්පාදතෝ පරිත්‍තේ මේක සහාත වශයෙන් මොනේ මොකක්ද එවැගේම ආශ්‍රම වශයෙන් දකිනවා එනත්නම් පටිච්චසමුපාද හේතුඵල ධර්මතාව වශයෙන් දකිනවා. ඒකයි ලක්ෂණේ මානසිකාපාදය. එතකොට අද අපිට මේකට කතා කරන්නට අදහස් ගන්න ප්‍රයත්න බලාපොරොත්තු වෙන්නේ කෝප සම්පේ සහ සමනත අවස්ථාවලදී කෝපන දෝෂය ගැන. ඒක සීලයි විපස්ස රූපය ගැන කතා කරන පහස් කරන නිසායි අර රූපංච පදානාති රූප සම්පයන් පදානාති කියන වචන දෙකෙන් අද පළමුව රූප සම්පයන් පදානාති කියන කතාව විස්තර කරන්න ලබනවා. මේ දන්නවා රූපේ ගුණම තමන්ගේ දුක්ඛ හරි ඒ තමයි රූපේ කියලා ගණන් ගන්න පරිදස්සම් රූපස්කන්ධය. මේ රූප සංකේතය කියන්නේ ඇතිවීමේ හේතුව. මේ ඇතිවීමේ හේතුව දකින්න අනිත්‍යස්වභාවය සාධනෙයි. ඒක අවබෝධ කරගන්න ඕනේ අනිත්‍යස්වභාවය සාධනෙයි. මේ රූපේ දෙයෙන් තමයි බැරි දුක්ඛ මොහොතේ සිදුවන තියෙන මේ සමානය මේ සමානයේ මුත්‍ය ආත්මයත් මේ ගැහැණියත් මේ කුලසිකුණේ සංකේත ආදිවසින් විවිධ ලැබෙන සංකල්පනා මේ සංගේ සත්‍යයේ ලෝක සත්‍යයේ සිතතර පාදිනවා. működő, működő, működő mindenvel, büszkével, vihaljtanának, működő mindenképp, és හේතුඵල සම්මතාවය අවබෝධ කරගන්නට නොහැකි වෙන නිසා. අපි ඒක අවබෝධ නොකියන මේක හේතුඵල දෙකක් සත්‍ය සුද්ධින සාසුන් වශයෙන් ගන්නට පුළුවන් විදිහට වෙන යථාර්ථක ඥාන දර්ශනයෙන් ලැබෙන ඇත්ත පිටකෙන් දෙන්නේ නෝන ඇති කරගන්නට පුළුවන් වෙනවා සම්මාදිට්ඨිය ඉගෙන ගන්නට පුළුවන් වෙනවා. ඒ තුළින් තමයි අපට ආත්ම සංඥාව අයින් කරගන්න පුළුවන් වන්නේ අනාත්ම සංඥාව සකසලා ඇති කරගන්න පුළුවන් වන්නේ. මේ අනාත්මය පිළිබඳව නිර්ණය සංඥාව තමයි දෙකතල හරියට පැහැදිලිලා සුප්‍රත්‍යක්ෂයි. මොනවා නැත්නම් කවදාවත් සෝවාන් වන්නට අධ්‍යක්ෂ මේ දුන මාර්ගඵල ගැන කියන්නට කතාවක් තියෙනවා. එතකොට මේ රූප සම්මදේ රූපයේ ඇතිවීමේ හේතුව අපි රූපයේ කියන අධ්‍යාස් කරනකොට රූප කියන වචනයට අන්තර්ගත වෙනවා. එහෙනම් තේන රූප සම්මනක් නෙවෙයි. අනතම ශබ්ද රූප වශයෙන් ගණන් ගන්නේ. ඒ වගේම නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශන ඔක්කොම උපකාරයි. ඒ වගේම සාමාන්‍ය ඇති අදීන වස්තුන් රූප ඒ වගේම සාමාන්‍යයක් නැති අදීන වස්තුත් අපි මෙතන පංචස්කන්ධ කතාවේදී රූප කියන රූපස්කන්ධ කියනක විස්තර කරනකොට අපේ අංගස්නා සිතානෝ කරනවා නම් සමානයේ රූපස්කන්ධය සමානයේ ශරීරය හැදී කියන්නේ කොහොමද මේක හැදෙන්නේ කොහොමද මේක හැදෙන්නේ කියලා කොහොමද කියලා දකින්න තමයි මේ සම්පූර්ණ දැකීම තමයි අපි කරගන්න ඕනේ. ඒකේ අදහස් කරන්නේ අපි දැන් මේ රූප සම්බන්ධය ගැන කියනකොට මේ කරුණු න්‍යායක තේරුම් ගියොත් ඒක මතක තබා ගන්නට පුළුවන් වුණොත් ඒකෙන් න්‍යායක රූප සම්බන්ධය පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා සමාතන තේරෙන්න තෝරන සමාතම අවබෝධයෙන් මේ විදිහට තමයි මේ සුත්‍ර හදන්නේ. අන්න ඒ අවබෝධය අවශ්‍ය වෙන අපි කියන කරුණ මතක තබාගෙන ඉන්න තේරුම් ගැනීම සංඥාවක් සම්මයි උප කවදාවත් අවබෝධයක් බවට පත්වන්නේ. සමාධියෙන්මයි ඒ අවබෝධය ප්‍රතිපද ලැබෙන්නේ. ඒකෝට මේ ලෝක සම්මුතිය දැකීමේදී අලමුවට දකින්න තියෙනවා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ආහාර සම්දයා රූප සම්පූර්ණය. ආහාර නිසා මේ රූපය තියෙන ආහාර ශක්තිය මේ සම්පූර්ණ නිසා ඒ හේතු නිසා රූපය තියෙනවා. ඒකෝට මේ ආහාර කියන කොටස් හතරකට බෙදලා දක්වනවා. කබනිකාආහාර, කබනිකාල ආහාර, විඥානාහාර, පස්සාහාර, මනෝ සංකෝෂණ ආහාර කියලා. ඒ වගේම දැරිත මැද තියාගන්න සමර්ථ වෙනවා. මනසක්ම සාලෝක දර්ශන ධර්මයේ ජීවිත දෙකකට බැලුවොත් මේ රූප සංකේත දැකීමේදී මේ පහසුවම තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. මේ කුසක රූපයක් උත්සන්නන්නේ ඇතිවන්නේ කොහොමද? මේ පළවෙනි මේ කුසක පහළ වූ සංකල්ප අවස්ථාව දැඩි බවන්නේ කොහොමද? මේ කුසක දින රූපයේ සාක්ෂාත්කාරයෙන් යන්නේ මොන මොන හේතු මතද? ඒ වගේම මරණයට පස්සේ මරණයට පස්සේ නැවත තමත මේ රූපයේ දිනලා පහළවන්නේ කොහොමද? එතකොට අපි රූප සංකේත පිළිබඳ හැම ආකාරයකම කලින් දැනගත්තා වෙනවා. මානසිකව ධර්මයේ ජීවන ආකාරය ගැන බුදුහාමර දේශනාවක් කළා කියලා. ඉන්නකොටම මේකේ සංකල්පතා ධම්මස්සම සම්පූර්ණයි. ධර්මස්සම විචේ මාකාසුතක සංකල්පතාහන්තු මාකාසුතක උතුණියන්තු ධම්මබ්බෝස අත්පත්තාව හොති. ධම්මබ්බෝස පත්පත්ිතෝ හොති. එනම් කොබිසේ තනන් සංකල්පතා ධම්මස්සම සම්පූර්ණයි. මේ පාඩය කියන්නේ මනෝකුසකත දරුදමන් පහළ දීමට කරුණු තුනක් එකතු වෙන්නට ඕනයි. මොකද මේ කරුණු තුන මානසිකව සංකල්පතාව වගේ මානසික විඥානයේ මුලින්ම අවශ්‍යයි. මානසික උපදීනවත් මානසික උත්සව සම්පත්තිය අවශ්‍යයි. මුලින් කියන්නේ ස්වභාවය අවශ්‍යයි. එතකොට ගන්ධබ්බෝත් පස්සකටෝ හොතු විඥාන ප්‍රතිසංයෝඥාන එළඹ සිටීම අවශ්‍යයි. මේ කරුණ තුන නැත්නම් ළමයේ පුදුමකම නැති දෙයක්. මෙතන තමයි මුලය කියන්නේ. මේ නාම රූප ධර්ම නැතිනම් මුල. ප්‍රතිගන්නා කරන සෝතේක දර්ශන මුලම කතාවක්. විඥානන්තේ ආනන්ද මාතෘකයෙන් මාතෘකයෙන් ඔක්කොටට අපේ කෝණාම රූප මාතෘකයෙන් සමුච්ඡේදය කියලා. මේ ප්‍රතිසම් විඥානය මෞපසත අනුමෝ නැත්නම් මේ නාම රූප ධර්ම මෞපසත ගන්න හටගෙන නැති වෙනවා. සුදුනවා. නාම සංබන්ධයෙන් සුදුනවා. දුන්නානන්දේ ආනන්ද මාතෘකාවෙන් සත්‍යමත්තා වක්කමකට අපිට නාමෝපන් නිස්සක්හාය අභිනිබ්බත් සතාදී මතක් යන්න කරනවා. මේ විඥානීය මානසික ප්‍රතිමාන පසුව ඒක නිරුත්තරලා දියොත් නම ඒ ආත්ම භාවය අපි ඥාන භාවය කියන්නේ සම්මත වශයෙන් කතා කරන ඒ ආත්ම භාවය ලබා ගැනීම දීහේ ශරීරය නාම රූප ධර්මයන් ගොඩ ගැනීම. ඒක සිදුවන්නේ නැහැ. විඥානං කියනන්ත මාතෘකාවෙන් ඔක්කොමස්සා ඔක්කොමස්සා වස්තුනිකද කුමාර කතා කුමාරකායව අතනකෝ නාම රූපං මුලින් බුදුලන් දේශනා ආකාරයට දුරෙන්නේ මේ නාම රූප මේ මාත් මොකද විඥානය ඇතුළු වුණාට පස්සේ මේ විඥානයේ තුන් කාලෙම සම්මානයක් දෙකක් වහන්සේට කවදාවත් දුන්නේ නැහැ. මේ නාම රූප විස්තර මුස්ලිම් බුදුරජාණන් වහන්සේ දෙවිතුන් වෙලා ළමයි බවට පත් වෙනවා කියන කතාව කියන්නත් පුළුවන්. මේක සම්බන්ධකයක් කියන්නත් බෑ. සම්මානය ආනන්දයේ සීලයේ සම්දාන වේසපත්‍යෝ මොකද්ද මේකයි හේතුව මේකයි සත්‍ය මේකයි සම්දේ කොහොමදද නාම රූපස්ස යදිනම් විඥානං මේ නාම රූප ඇති වෙනකන් මේ විඥානං කියනවා ඒ කියන්නේ මේ ප්‍රතිසංක විඥානය තමයි නාම රූප මානසික තුළ බලපෑමකට ගැනීමට හේතු පත්‍ය වෙන කාරණා සම්පූර්ණ කරනවා. මේක ඒ තරම් දුරට අමාරු කාරණාවක් නෙමෙයි මේ ඇට විද්‍යාත්මකව කරුණු ගන්න අය. ඒ නිසා මේ ඇයිද මට කමතේ තේරුම් ගන්නට පුළුවන් කප්පිය දෙන්නට ඕනේ. එතකොට මේ මානසික මුස්කල්ලාගේ නෙමෙයි ප්‍රතිසන්දේ විඥානයේ ආපනිසා තමයි ප්‍රතිසන්දේ විඥානයේ මානසික අර කලර රූප කියන විස්තරණය කියලා සාමාන්‍යයෙන් අපි මුලවර කරනවා මම දීසාන් සාරන්තියා දුකහත් කොටස් දෙකේ විකතිනමත දුක්ඛ අනුස්සය දෙකක් තියෙනවා විස්තරණය කරනවා කියන්නේ සාමාන්‍ය සිංහලෙන් කියනවා ඒක තමයි ඉන්නේ එතකොට මේ මේ සත්‍යයේදී ඒ ප්‍රතිසන්දේ විඥානයේ එතන ගිහිල්ලා එන්න විසම සහජාත ශක්තියෙන් හටගන්නා රූප ධර්ම තුනක් ඇති වෙනවා. සහජාත කියන්නේ එකට උපදිනවා කියන්නේ එකට පහළ වෙනවා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි තමයි අඳුර අඳුර කියන දැනක අපි පහනක් දැල්නකොට එන්නේ දැකීම අඳුර දුරවීම දුරවීම ඒ පහන් දැල්ල කියන තැන යම් කිසි සුළු රත්නයක් ඇතිවීමක් කියන කරුණු තුන විතරයි තියෙන්නේ. දැනුමක් තියෙනවා. ඒකවල පහළ නේද? හදු සමාජායන. අර ප්‍රතිසන් විඥානයේ මෞලිකත ඇතුල් වෙනකොටම අර කර්ම ශක්තිය බලයෙන් සහගත වශයෙන් රූපකලාප කොටස් තුනක් පහළ වෙනවා. කායලසක, භාවලසක, වස්තුලසක කියලා. කායලසක කියන්නේ කායක් ප්‍රතිමින්න අවශ්‍ය නිසා රූපකලාප කොටස් 10ක්. දෙකෙන්ද පොරසෙන් දෙකේ නිර්ණය කරන්නට අවශ්‍ය වෙන නිසා භාවදස්ස භාව රූපකලාප 10ක්. එවැගේම ජීවිතයේ පවත්වාගෙන යන පිළිපේ ප්‍රාර්ථනාවක් වෙන නිසා වස්තු දසකයෙන් ලැබෙන මේ හදවත නිවිසතුනේ කතා කරන්නේ වස්තු දසකය පහළ වෙනවා. මේ වස්තු දසක පරාදසක භාව දසක කියන කොටස් 10ව තුනක් වෙනවා පහළ වෙනවා. ඒ කියන්නේ මානසික ඉස්සල්ලාම ප්‍රතිසංවිඥානය එනකොටම මේ ප්‍රතිසංවිඥානය සමගම මේ රූප කොටස් කියන පහළ වෙනවා සහගතකක්. ඒක වගේම මේ කර්ම ශක්තිය දෙන්නේ දැනට කරනවා. මෙතන 10 කොටස් තුනක් කියන්නේ සහල් කොටස් තුනක් කියන්නේ කාය දර්ශක කියනවා. කාය දර්ශක කියන්නේ මොකද? කතාවෙන් තමයි ශරීරය. ඒ ප්‍රතිසංයය ගෙනතුන් කර්ණ ශක්තියට අනුවයි මේ ශරීරය දෙන්නේ කරන්නේ. අපිට බෑ ඒ ප්‍රතිසංයය ගෙනතුන් මේ කර්ම ශක්තියට විරුද්ධ වන ආකාරයෙන් මේක අපිට කරන්න තමයි තමයි. මොකද බීජය එකයි. එතකොට මේ බීජයේ ශක්තියට අනුව උපදිනා මොකද්ද කාය දර්ශක රූප කලාප 10ක්. ඒ කියන්නේ සෑම මොහොතකම මූල හත හතර අරගෙන ගන්න කාරණා කටගියාත්ම සිද්ධෝවාදී කියන එක ඒ හතරට අමතරව සෑම රෝගයකම තියෙන වර්ණ ගන්ධ රස වර්ණ කොටස් හතරක් ඒකම නාම රූප සංඛාරයක් තියෙන අපිට පොඩි උනත් ලොකු උනත් වෙනවනත් නොකන්නත් යම් කිසි වර්ණයක් තියෙනවා. ඒ වර්ණය හැදෙන්නේ මේ මූල සංස්කෘත අතර එකතු වෙන නිසා. ඒම වර්ණ ධර්මයක් තියෙනවා. යම් කිසි දඟක් කොටසක් තියෙනවා අපේ නාමයට දැනවත් ලබන තේස්තෝන් හැම බලක් ඒක තියෙනවා. ඒක සත්‍යයක් තියෙනවා ඒක ඕජාවක් තියෙනවා මේ අපට. කියන්නේ පතනවා පොතිදෝ ආයතන හතරයි මේ වන්න ගන්ධ පතනෝදා කියන හතරයි කොටස් අට තියෙනවා මේ රූප කලාපාට සෑම රූපයෙන්ම රූපයෙන් තියෙන කර්මානුකත් තියෙනවා එතකොට මේ රූප කලාප අටද කාය කාය ගැටෙන්න අවශ්‍ය නිසා කාය කියන කොටෝපකට ඇතුළු වෙනවා මේක නිකන් නැතුව නේද මේක ජීවත් වන්න දවස් ඒක නිසා ජීවිතේ දරුවෝ කියන කොටසක් තියෙනවා එතකොට අන්න තමයි සකස් වෙන්නේ ඒ කියන්නේ පටන් ආපෝතේ දුරවලවා ඉන්න හතරයි වන්න දණ්ඩ රසෝ දහතරයි හතරයි මේක ජීවත් කරන්න දෙන නිසා ජීවිතේ රෝගයක් පවතින මේක කය නිසා කායස්ස සාධෝකයක් නේ මෙන්න මේ රූප 10 ප්‍රතිසංවේඥාන වෙන දිනක් සමග පහළ වෙනවා ඉතින් බහල දවසක ඉතින් බහල කුෂ්ඨ බහල දෙකෙන් එකක් ගන්න බලාපොරොත්තු දෙකමයි කියන්නට ඉඩ තිබෙනවා. මේ කුෂ්ඨ බහල කුෂ්ඨ බහල රූපවල අර දසකයක් කියන්නේ අර කලින් තියෙන වට. දැන් පස්සේ ආපෝතේ වායු වර්ණගන්ධ රස වජා කරන කතරයි ඉන්ති භව රූපයක් හෝ පුරුෂ භව රූපයක් ඇතිවෙනවා ඒකම ඒක ජීවත් කරගෙනද සත්‍ය වෙන දිනේ කියන රූපයක් කරගන්නවා මොකද ප්‍රධාන දේ මනසේ විස්තරම යතුම කතා කරන්නේ විද්‍යාත්මක පැත්තෙන් එතකොට ඊළඟට වස්තුගතකේ හිත පහළ වෙන තැනක් අවශ්‍ය වෙනවා. හිත පහළ වෙන ශරීරයේ රූපකත් සෙල්ලගෙන ඒකට අපි වස්තු කියනවා. අදේ වස්තු කියලා සමාන වස්තු කතා කරනවා. නමුත් ඒ වචනේ ඉස්සර මොකක්ද සාන්තර වචනය හරි වචනයක් නෙවෙයි. මේ ශරීරයේ රූපකත්කේ ඉස්සරගෙන තමයි හිත පවතින්නේ. ඒ කියන්නේ ලෝකනාත් පසුබැඳුනාත් අපේ මනෝ රූපකය යන ඔස්සේ එන්නගෙන තමයි. ක්‍රියාශීලී මනස් සෑම ක්‍රියාශීලී මනස් තමයි සිදුවන්නේ. එතකොට ඒ භූත කොටස් වල උත්තරේ මනස පහළවන්නට අවශ්‍ය නිසා මනසේ ප්‍රයත්න සිදුවීම නිසා මේ වස්තු දත්තය කියන කොටස් තියෙනවා. ඒ කියන්නේ එතන කොටස් බහලා තියෙනවා. වස්තු දත්තය අදහස් කරන්නේ පටිඝාපතුන් වන ගන්ධ රසෝල්ලා කියන අර්ථයයි. ඒක පවත්වාගෙන යන ජීවිතයේ අවශ්‍ය ජීවිතේ නෝකියයි. ඒ වගේම වස්තු රූපය කියන ධර්මයෙන් මේ රූප කලාව පිළිබඳ මානසික ප්‍රතිසංවේදී ඥානය එන්න විතරම හැදෙනවා. සහජාත සත්‍යයක් සත්‍ය ප්‍රත්‍ය වෙනුනට ඒක මන ප්‍රතිසංවිඥානයේ දෙන දුන්න විපාක සත්‍ය දෙන දුන්න සිත මගින්ම ඇති කර දෙන ලබන රූප කලාප ටික. මේ රූප සම්බේ රූපය ඇතිවීමේ මූලික මූල සත්‍ය. මේක තමයි මානසිකතාවට මුල් කරන රූපයක් ඇතිවෙන අවස්ථාව. මේක නිකන්ට වැඩි දියුණු වෙනවා. මේකට තමයි අපි කියන්නේ අර ආහාර සංදේය රූප සංයෝග කියලා ප්‍රකාශ කරන බුදුහන්සේ කියන ආහාර නිසා රූපය කියන මේක තමයි විඥාන ආහාර. මේ රූපය කියන්නට මේ ප්‍රතිසම් විඥානයේ ආහාර තමයි. දැන් මොකද පහසෙන් යාට තේරුම් ගන්න පුළුවන්. දැන් මොනවද පහළ වූ රූපේ දැන් වැඩින්නේ මොකදින්ද? වැටෙන්නේ මව ගන්න ආහාර පාන දෙකක් ශරීරයට ලැබෙන නිසා. ඒක දෙකම ලැබුණේ යනවා. එතකොට මේ ඒ ආහාරවල තියෙන මොනවාද පඩේ ආපෝතෝ ආයතන මූල ධාතු අතර නැහැ. මොකක්ද මේ? එතකොට ඒක දැක්ක නිසා තමයි අර කලන රූපේ පිටින් පිට පිටින් වැඩෙන්නට පටන් ගන්නවා. ඕවයින් වැඩි කාල පරිච්ඡේද වැඩි ආකාර ආදී විස්තර වශයෙන් බුදුහාමුදුර ප්‍රකාශ කරලා තියෙනවා තමයි කියන්න අවශ්‍ය තමයි දැන් තමයි. එතකොට මේ එක වැඩිනවා. මේ වැඩිනකොට හේතුව කර්මනවාද එතකොට එතන කියන්නේ මව ගන්න ආහාර පාන මොකක්ද මේ කබලින් කාල ආහාර. කන බොන දේවල් කබලින් කාල ආහාර. මව කන බොන දේවල් හරියට ධම්ම කන බොන දේවල් වගේ තමයි මේක ඉඳලා ගන්න. ඒ ආකාරයට වෙන්න. මේක අපි තේරුම් ගත යුතු කාරණාවක් වෙනවා. ලෝකයේ අර දුක් යාගේ දුක් සංහ සමාන නෙවෙයි. ඒවා අපි පොතේ පුතවත් මමයේ මගේ කියලා මවගේ සාධ්‍යාවේ දුක් සමානව මවගේ ත්‍යාගය වෙනා අපේ දුනු අපි ඒක මම කියලා ගන්නවා උපදින්න පටන් ප්‍රතිසංයෝජන සම්බන්ධ. දැන් තමයි මොකටද එතනම තියෙනවා ඒක ඇත්ත වශයෙන්ම අනුන්ගේ ධර්මයක් සමානෝයි කියන අවබෝධය පැහැදිලිව නෝනින් දකින්න ඕනේ. මනසේ වශයෙන් පැහැදිලිව දකින්න ඕනේ. ඊට පස්සේ නවකෝෂය ඇතුලේ මේ ළමයා වැඩිනවනේ. ඒ වැඩින ආහාර නිසා දැන් වැඩින ආහාර නිසා ළමයා වැඩින්නේ නැත්නම් ළමයා වැඩින්නේ ඒ වැඩි ළමයා ඒ පැත්තට වැඩින්නේ බාහිර වශයෙන් නැතුව ආහාර පාන නිසා. ඒකෝනේ බාහිර ආහාර පාන වල තියෙන මූලධර්ම හතරමයි එතකොට අර ලක්ෂණයේ තියෙන මූල ධාතු හතරමයි ඒකවල කලින් කොටක කලාපක් වෙනවා මේවා ටික ටික වැඩි වැඩි වැඩි වැඩි ගියේ ආහාර ප්‍රත්‍යයෙන් සාභාවිකින් නැති මේ බාහිරින් ඇතුළු ආහාර කරන වල කිසිම මම බවක් මන්නේ බවක් ආත්මය තියෙන්නේ නැහැ ඉතින් හිතන්න තමන්ට දෙයක් තියෙනවා ගහකට පොර ගන්නවා කියන්නේ අපි හිතනවා. එතකොට මේවා මම කියන මගේ කියන ගන්නන මෙතන තියෙන ලොකු මෝලකම මේක වෙන දෙයක් නෙවෙයි. ඒකත් තමයි හොඳටම තේරුම් ගන්න ඕන මනුස්සකේ ඉස්සලා ප්‍රතිසන්දි විඥානය ඇතිවෙනකොට රූපයක් ගන්න මේකත් තමයි කියන්නේ. ඒක මුදලිකට වැඩි වෙන්නේ වැඩි වෙන්නේ නොකෙලා මාස හතක් හරි නවයක් හරි මුදල් දහයක් හරි කීයක් හරි මම දන්නේ. ඒ නිසා මේ තුළ ළමයා ලැබෙන්නේ මනසන්න ආස්තන්ත ඒවා එකක්වත් සමාධියේ දීපත්වය හේතු රූපකලාපල අයිතිකාරය වෙනවා බාහිර වස්තුන් වාසයට කියන පොතේ මේවා මම මගේ කියලා ගන්න බලාව මේ දේශකට දකිනකොට අයිනමට ඒකට මේ සම්මාදිකය කියන්නේ ඒකනම් ළමයා දැන් මොනවා මොනවා ගත මාස හතරක් පමණ ගෙනි දෙනවා ඉතින් දැන් මේ මැදම මේ සාපාරිය වෙන. ඒ පිළිවෙල තියෙන කවුද පදාර්ථ ඔක්කොම පරිදවයි කියන. ඒක නිසා ආහාර පානවලම ඉතින් මොනවා කටරියා පොතේ දාන කොටස් හතරක්. දැන් මේ දහස කොටස් හතරේ තමයි අපි මේ පස්සේ මේ ශරීරයේ පස් කරගෙන තිබෙනවා. ඒකත් මේ ශරීරයේ අපි කොටස් මම කියලා හිතුවත් මනෝ කියලා හිතුවත් මේක අයිතිකාරය බාහිර පතන ධාතු බාහිර ආසන ධාතු බාහිර වායු ධාතු වහන්සේ කියනවා. අර අපි කන කන මේ මේ පාට ඕන මේක තියෙනවා 14 අතරින් මූල ධර්ම ඒකෙන් ඒක දාගන්න මොකද මේ විදිහට බොඩනම් කරලා හදලා තියෙනවා මෙන්න කරගන්නේ එතකොට මේක ආයතන සමන්ත ප්‍රවේශිකම දෙනවා එක මම කිව්වද අනිවාර්යයෙන්ම මම භාවයක් නෑ මගේ කියන මම නිකුවත් මේක සත්‍ය වශයෙන්ම තියෙන බාහිර වශයෙන් නැතුනේ 14 අතර නිසා 15 බලක කොටස් එකක් තියෙනවා පොදුනේ ඒ අවබෝධය ඒ සත්‍ය අවබෝධය සමාධිය පිටතට තියෙනවා නම් මේක මම කියලා ගන්න එක මම කියනක සමත් වෙනවා. දැන් ඉතින් මේ මානසිකව බැලුණාට පස්සේ ආහාර සත්‍ය තමයි ලැබෙන්නේ. ඒකට කියන්නේ කබලින් කාර ආහාර කනබන ආහාර. මේ ශරීරයේ පවස්ථාගෙන යන තව සංකේතයක් තියෙනවා. දැන් මේකෙන් ශරීරයේ පවස්ථාගෙන යන. ඒ සමුදේ ප්‍රධාන එකක් තමයි ඔක්සිජන් වායුව. මේ බාහිර වශයෙන් ලැබෙන ඔක්සිජන් වායුව ඒක තියෙන සාස්තන් මේ ශරීරයේ පවතිනවා. විනාඩියක් දෙකක් නැතුව මේ ශරීරයේ දිනකට වැඩිනවා. ඒක උත්තර හේතුවක්. මේ කොට සමුදේ අපි මේ කතා කරන්නේ එතකොට මේ බාහිර වශයෙන් කියන සීතෝෂණයේ සමතාවය මේ ශරීරය පවත්වා ගැනීම පැත්තේ අවස්ථාවක්. මේ සීත අධිකමන ප්‍රශ්න අධිකමන ප්‍රාහාර නැතිවෙනවා. දැන් මුදලේ සතිය නම් මේකෙන් තමයි මතකයි. දෙවියන් දන්සක 3000ක් උස්සන්නේ පැරණි කඩේ ඉඳලා කියලා නැහැ. මට ඉඳලා කියලා සෙල්ෆෝන් කරලා දෙන්න කන්නත් කරනවා කියලා සංකේතනවා. ඒකද මේ ලෝක කාලේ මම පාසන් කරනකොට ඒ වගේ විදිහට උත්සාහ වෙනවා කියලා කියනවා. එතකොට මේ උත්සාහය ඔලොත් දෙන්නට නැහැ වෙනකොටම වහාම කරේ දෙන්නට. ඉන්දියාවේ නිරන්තරයෙන් මැරෙනවා මේ උත්සාහ කරන නිසා. සීතල අධිකමත් අපිට මුත්තම සීතල තැනකට ගිහින් තියෙද්දී ශරීරේ පවත්තක් නැහැ. ඒ නිසා මේ ශරීරය පැවැත්මට තවත් එක්වරකට තමයි මේ බාහිර සීත උෂ්ණක. ශරීරයේ ප්‍රයත්නට හේතුවන පවත්වන තමයි බාහිර ආස්වාස්වාස්වාසයෙන් අපි ගන්න ලබන කුෂ්මතික. දැන් කල්පනා කරන්න. අපි මේ මහා දුකට මමගේ මගේ කියලා හිතාගෙන ආදම්බරයෙන් කටයුතු කරන මේ කය බාහිර මුලන් කරලක් නැත. බාහිර වායය දහතුන් මතන සංගාපරයි. සත්‍ය මුලක් කියලා. බාහිර සීතලක් තිබුණාට බාහිර රසයක් මත දේකරන්න අපහසුයි. ඒක තමයි නිරන්තර දෙයක් කියලා කල්පනා කරනවා. ඒක තේරුම් ගන්න දෙයක්. එතකොට මේ ශරීරයේ පරිස්සමන තරක් තියෙනවා. අපගේ ශරීරයේ තියෙන මූල සංකල්පන ගන්නවා. මේ මූල බලපෑම සමකාලීන පවත්නාකේ සමනයි මේ ශරීරය පවතින පඩවි දහතු ඇති කොනක් ආපෝදහතු ඇති කොනක් හේතු දහතු ඇති කොනක් වායු දහතු ඇති කොනක් වෙනවා. අද වෙනකන් තියෙන කාර්යයෙන් පරතරය අනුවට දස මාත්‍ර ප්‍රශ්නක් තියෙනවා. ඒක නිකන් හිතේ දෙවිලා ඒක පාඩක 10 වැඩි නම් මම දැන් ඒක ඉස්සෙල්ලා කරලා ගන්න ගන්න. මේ එතකොට ඒ උස්සස්සේ ශරීරයේ ප්‍රමුඛින් ශරීරයේ තුලම නිපදවන උස්සස්සේ. බාහිර උස්සස්සේ ඉස්සන්නේ ශරීරයේ තුලම කරන්නා වූ මූල ධාතු හතරේ සමතාවය අත්‍යවශ්‍ය කරුණක් කරනවා මේ ශරීරයේ පවත්වාගෙන යන්නට මේ ශරීරයේ සම්බන්ධ වෙනවා. ඊළඟට මේ ශරීරයේ සමුදය තමයි මේ ඉපදෙන ශරීරයේ පවස්ථාගෙන යන හේතු නම් කියන්නේ. අපි කනබන ආහාර මේ බලකරන්නේ පිටත් ඈතින් හේතුවක්. මොකද එක දවසක් යාවත් පස්සේ දවස් දෙක තුනක් හරි ඒ ශරීරයේ වෙන ආහාර ගන්නදා පවස්තන්නට පුළුවන්. නමුත් දවස් හතරකට හැදී කොහොමද නම් හිතන්නේ ආහාර පානකට ජීවසන්න පුළුවන් ඒක කිසිම ආහාර පානයක් නැහැ. එතකොට මේ ආහාර සත්‍ය වෙනවා මේ මොහොතේ පවස්ථාගෙන යනවා. තමයි සත්‍ය. දක්ෂිනකතන ඇතුළේ තියෙනවා. ඒක තමයි කර්මන ශක්තිය. අපි මේ ලෝකෙ උපදින යම් කිසි කම්ම විපාක ශක්තිය ප්‍රතිසන්දි විපාක ප්‍රතිසන්දි විඥානය ගැන දුන්නේ මේ ආත්මයේදී අපි මානසිකව කතා කරනවා මනසෙන් වශයෙන් කතා කරනවා මේ ආත්මය අපි ධර්මයට ඒකල සිතක් පහළ වුණා ඒ කුසලසිත විපාකයක් වශයෙන් තමයි අපි මනසට මේ මනසෙන් වශයෙන් උපදිනවා ඒකට කර්ම ශක්තිය තියෙනවා කියලා කන ප්‍රතිසංග ධනක කර්ම ශක්තිය මේ කර්ම ශක්තිය කියන සංස්කාර තමයි ජීවත් වෙන්නේ මෙන්න කර්ම කොන්දේ වෙනවා. ඒ කර්ම සත්‍ය නැතුව වහන් නැති යනවා. අනිත් කර්ම නැතුව කර්ම සත්‍ය තිබුණා. අනිත් කර්ම නිසි කර්මයේ නිදත් මුඛාරයේ දුන්නා. එතකොට දැන් විවිධ ශරීරයේ පවත්තාගෙන යන කෙනෙක් මූලවන උපකාර වන සම්පේ ධර්ම ප්‍රශ්න උදාහරණ කරනවා. බාහුව ආශාස්කසාසින් ගන්ධමන බාහන වායෝ දහතුව බාහිර තේජෝ ධාතුව එයාගේම තමන්ගේ ශරීරය තුළ තියෙන පටවියාකෝ තේජෝ වායු ධාතු අතරේ සමතාවය ඒ වගේම කනබුන දේවල් සම්පූර්ණ කියන ඒවා මතයිනේ ශරීරයේ පවතින. මේක හරියට තේරුම් ගත්තා නම් තේරුම් ගන්නවා නම් අපිට ආදම්බරයෙන්ද මානසික පාඩම් මේක කිසි දෙයක් නෑ මේ මොන ධර්මයක්ද මේක පොළ තියෙන මම කියලා මගේ කියලා ගන්නට මේ දේක මත පාඩම් අවස්ථාවෙන් ලැබෙන ඒක මත පවතින ලබන ධර්මතාවයක් හැර මෙතන වෙන මොකක් හිතෙන කියන අවබෝධය අපේ සිහින් අපි කරගන්න ඕනේ. ඒක මත පවත්නා කල ධර්මතාවයක් විතර. ඒ හේතු ගත්තොත් එන්නේ මේක වහා පිටකම කරනවා. ඒ සම්මුතියේ ඒක මතක් ගත්තත් ඒක වෙනවා. එතකොට ඔන්න මේක කොහොමද කාර්යයක් නැතුව සම්මුතිය බැලුවා. දැන් තියෙන කතාව නම් ටිකක් නම් දැන් දෙන්නේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් නම් ටිකක් කියන්න තේරුම් ගන්න පුළුවන් නාට. මරණයක්වත් නැතනේ මොකදද? රහත් නොවන කෙනෙක් මොකද? මාත් පරිපූර්ණන්නේ මුන්නාන පටන් ගත්තා මොකද මායකට ළඟ සාපේක්ෂ වෙන ස්ථානය. මොකද ගන්න අත්ස්ථාන පටන් ගත්තා. දැන් දීසල ගන්න දීසල පොරවල් ගන්න දෙන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ කලින් නැරිස්සන් වෙතට නෑ. නැරිස්සන් නොකෙන්නට එනක් හොරදකටක්. ඒ හේතුක තියෙන තාක්කල් නැවත නැවත ඉන්නකෙදී සංස්කාරය යනවා. ඒ හේතුක ධර්මනා නම් බහතන් වෙනස් වෙන කෝවා වෙනස් වෙන්නක් නෑ. ඒ මොනක හත්ව වශයෙන් අත්දකින්නට පුළුවන් වන්න රහත් වෙනකට පමණයි අන්තිමකොට මේක හත්ව වශයෙන් අත්දකින්න බෑ. එතකොට අපි මරණ විතර මේ ලෝකේ ජීවත් වෙන ආශාව බොහෝ අයගේ සිතට තියෙනවා. බලයේ මනසේ තියෙන අපේක්ෂා තවත් ජීවත් වන්න ඕන තවත් ජීවත් වන්න ඕන අතන කරන අයගේ සුත්තලක් තියෙන අන්න අය Taman නැරෙන්න දෙමව් කියලා කවුද කවුරු තවදවත් ජීවත් කරගෙන අපේක්ෂාව. ඒ පුද්ගලයා අතර ඒ දැනස්සාතර තියෙන බලයේ මනසේ තියෙන අපේක්ෂාව තියෙනවා. ඊට අමතරව මේ මමය මේ මගේය මේ මමය මේ මගේ කියන හැඟීම් වැදගත්ය රහත්නෝ ශාස්ත්‍රයේ සත්‍යතන දෙන සෝවාන් වෙන කෙනෙක් කියනවා එයා සංකල්ප සංකල්පන සදා කාර්යයක් කියන්නේ මම කියන හැම සෝවාන් වෙන කෙනෙකුට තියෙන ධර්මයක්. රහත්කම කියන්නේ ඒක නෙමෙයි. ඊළඟට මේ ලෝක දේවල් අල්ලගන්න තිබුණා. තමන්ගේ ශරීරය සිතයි කයයි දෙකෙන් ළඟා ඉන්න උපාදාන කරනවා කියන්නේ මේක. ඒ වගේම බාහිර සමාසක දේවල් ළඟා ඉන්නවා. ජාතක මොදනාව ප්‍රසාරව දසාවද බාහිරව දුරුන් දකනම් ආදී විවිධ දේවල් සිතින් ළඟා ඉන්නවා. අපි සම්මරස්තන කරනවා. සම්මරස්තන රාත්නෝ කරනවා. එතකොට ඒ අතර සමාජයේ සුපතේ නිරායාසයෙන් සිටින දලා යන්නේ සත්‍ය බොහෝ දෙනා ලෝකෙට තියෙනවා. මම කියන්නේ නරඹ කොටස් නැවත උගලන ඒකත් කියන්නේ ඕවා නැත්නම් දෙන්නේ මම ඔබට දැක්කේ ලකටන්නා කියන දේ සුදනම් කියලා දුක්කනකොට එතකොට මම කියන කතාව පහසෙන් තේරුම් ගන්න පුළුවන් නිසා මම ඒක කියන්නේ ලකටන්නාසේ කියන්නේ සිත සම්පූර්ණ නිදහස් සියලුම දේවල් වලින් ඈත්ලා විමුක්ත භාවයට පත් වෙන නිබඳේමයි සාමාන්‍ය කතා ගන්න විමුක්ත සිත කියන්නේ ඒ කියන්නේ විමුක්ත සිත කියන්නේ දැනීම මාත්‍රයක් පමණයි වෙන මොකක්වත් ඒකෙන් හිතන්නට බෑ කරන්නට බෑ කියන්නට බෑ මොන මොකද දැනුම් මාත්‍යා සුන්දර ඥාන සංවේකන්තය කියන්නේ එතකොට ඒ ඒ මතක සිටින ඒ මොඩසියන් සිටින් තමයි ඔක්කොම දේවල් කතා කරන්නේ ගණන් කරන්නේ වැඩ කරන්නේ හිතන්නේ ඔක්කොම දේවල් අර මතක සිටින සමාන කරන්නේ නැත්නම් සම්පූර්ණ ලක්ෂණ කියන්නේ මේ රජගහ සම්බන්ධතාවය ඒක නෙමෙයි මම කතා කරන්නේ ඒ ඒ මායයේ අන්තිම විස්තරස්තු සිට කිසිම අරමුණක ඒකදන්නේ. ඒක ගන්නකද්ද ඒක කිසිම අරමුණක් දැක්කේ නෑ. නිවනක් තියෙනවා බුදුහාමුදුරුවෝ නෑ ධර්මයක් නෑ සංඝයක් නෑ. අනමන්නේ කියන දුරකට නෑ ලෝක කිසිම ධර්මයක් නෑ. පොදු දෙමින් මාත්‍යක් පමණ අත්හරින ලෙස ඔහේ කරගෙන කරගෙන යනවා. ඒක බලකගෙන යන්නේ. මේ ශරීරයේ රූප කොටස් වල එන්නම රූප කොටස් පවතින බාහකම්. මේක මොන විදිහට සුසුන සුසුනක් කියලා ඉන්නේ. ඒකට මොන වෙලාවක ඇති කරගන්න පුළුවන් මොන වෙලාවක ඇති කරගත්තත් කිසිම සිදුවීමක් නැහැ කිසිම දැකීමක් කිසිම සංස්කාරයක් නැහැ නිවන ගැනවත් දැනීමක් නැහැ එතකොට සිත සම්පූර්ණයෙන්ම නිසදව බුදු දැනීම මාත්‍රයක් පමණ කිසිම දෙයක එන්ට නොබස් දැනීමක් මේ දැනීම නොවිදියට පවතින විට කිසිම අරමුණක් අල්ලාගෙන නැහැ උපාදාන කරගෙන නැහැ මේ දැනීම මේ ආකාරයෙන් කිසිම දෙයක් නැතුව පැවතගෙන පැවතගෙන යනවා යනකොට සාපෙන් යනකොට මේ කය එන්නේ ලැබෙන්නේ පළතින්නේ මේ කය දිවි යනකොටම මේ සිත දිවි යනවා මේ මැරෙනවා ඒක පස්සේ ඒ සිතට චින්තකන ප්‍රතිපදාවෙන් හා සම්බන්ධව සිතක් නැවත තනක පහළවන්නේ හේතුවක් නෑ මොකද විලානාසයෙන් සිටින කරා නම් සත්‍යයක් කෙරෙන්නේ සිතක් තුළ තියන්නට නොවන නිසා මේ කාර්යය තමයි උදාහරණයක් වශයෙන් අපි හිතමු අහත උසට මේ අපි දැල්ලක් වගේ එකක් දාලා දුනා නැත්නම් බෝඩයක් නැත්නම් පොතේ විදිහට නිකන් පාලම වගේ අහසට දාලා දුන දැල්ලක් වගේ. ওই දැල් ටික මිනිහෙක් ගමන් කරනවා. ගමන් කරන ඉතින් දැල්ල දිනන කියන්නේ ආසෝ ගන්න දැන් එක කකුලක් පුස්සලා දැන් ගමන් කරනකොට දැන් එකක් කිව්වා ඒක ආස්තේ කියන්නේ දැන් අනිත් කකුල කියන්නේ දැල්ලමයි ඒක දැල්ලම කියන කකුල ගත්තම නම් අර මනස කරන්නේ ඒ නිහඬ මතකනේ මේවට තමයි රහතන් වහන්සේගේ දේශනා කරන්නේ. මොකද මේ නාමක අර අන්තිම ඉතුරුචිත ඔය ගමන් කරන රූපස්කන්ධයේ පස්සේ වෙන තාක්කල් ඒක මැදින් ගමන්න ඒ ඒක කලහන යන ඒ පස්සේ විහාර සම්බන්ධ වෙන කෙනෙක් සිද්ධ වෙනවා කියන්නේ තමයි. සාමාන්‍ය ලෝක සත්‍යයන් පස්සේ ඔකම මෙතෙන්දී අර ඔක්කොම දේවල් අතහැර ගියාට පස්සේ උපාදාන නිරෝධ සමාධියට පත් වුණාට පස්සේ නිරෝධ සමාධියට පත් වුණාට පස්සේ කියන කතාවට අපි ප්‍රකාශ කරනවා. එතකොට එහෙම නෙවෙයි ග්‍රාමීය ලෝක සත්‍යයකට ක්‍රියාත්මක වන්නේ. මම කියන හැඟීමේ පිළිදලා මගේ කියන හැඟීම අල්ලාගෙන ආස්කාරසිත කළ ධ්‍යාන අවිද්‍යාවවත් මදස්සමත් සිතල ප්‍රයත්න කරනවා බරේ හැඟීම් තියෙන අපේක්ෂාවක් තියෙනවා මේ සියලුම දේවල් වල කුසල අකුසල අපේක්ෂාවෙන් කුසල අකුසල හොඳයි කියලා තමයි කටයුතු කරලා තියෙනවා සිතතුනේ මුදායාසින් සිටින බලායන්නේ බව සත්‍යයක් වෙනවා මේක නිසා පිටේක පාඩ නවතින බව ඉතින් රෝගීන් වේගෙන් ක්‍රියාත්මක වී ඇති නැති කියන කාරණා ඒක පාරකන වේගෙන් ක්‍රියාත්මක වෙනකන් නවත්තන්න ඕනේ. දැන් බයද හදම හද විදිහට කාර්යයක් වේගෙන් දිනකට පාර දෙකක් අනිත් ගහක් හදියා බයතුනේ කාර්යකනාව කියන්නේ. ඒක ගහකට නෙවෙයි. කලින්පත් කරපු එක මෙහෙම උත්තර ළඟම නවතිනවා. ඒකට තව ඒකේ අර ඒකේ අධ්‍යයනයන් දුන්නම නවතිනවා. ඒවත් තමයි මේකේ ක්‍රියාත්මක වෙන එකක් එකපාරට කොහොමද නවත්තන්නේ බෑ. මේ සිතක් වේගයෙන් වේගයෙන් වේගයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වෙන ජීවිත කාලය පුරාම පැවතුනා මැරෙනකොට තේරෙනවා සිදුවන මැරෙනකොට සිදුවන්නේ මේ ජීවිතයේ ඒ සිත සම්පූර්ණ නිරුද්ධ වෙනවා මේ ජීවිතයෙන් ලැබෙන මේ ශරීරයේ ඉඳගෙන ඒ සිත උපදින්න බෑ මේ ශරීරයේ පිළිගන්නේ නිසා ඒකත් පස්සෙන් නැතුව ඒකත් අර වේගයෙන් භාවනා ප්‍රතිපදින භාවනාව නතර කරන්න බෑ. ඒක සම්බන්ධව සුඛ ඒ කියන්නේ මරණකොට පහ අන්තිමට පහළම සුඛට ඒකට ගන්න සුඛට වෙලා සුඛයට ප්‍රථමයෙන් පහළව සුඛ කර්ම අවසාන වශයෙන් පහළව ආසන්න කන්නේ වන්නේ. ඒ ආසන්න කන්නේට අනුරූපව වෙන තැනක ගිහිල්ලා අර කියපු ආකාරයෙන් ප්‍රතිසංගමණය වෙනවා. මාර්ගසතන උපයවර්තන කරේ තදින්නම් ආදී උපාසක වශයෙන් දෙමතන් තියෙනවා අන්දජාලාව සංසේදෝපාදී කියන පද මහතරක් අත්හැර තියෙනවා ඒ උපාසකනකෝ ඒ ආකාරයෙන් ලක්ෂ සංඥාන බුදුදහම මෙන්න මේ ආකාරයෙන් තමයි මේ රූපස්කන්ධයේ සමුදය මේ ආත්මේ මේ ආත්මයට ගැටගැහෙන මේ ආත්මේ ඊළඟ ආත්මයට ගැටගැහෙන මේ පන්නන ආකාරය. ওই ගැට ටික කපන තාක්කල් මේ සංස්කාර ගමන දෙකින් දෙකට දෙකින් දෙකට දෙකින් දෙකට ඒක සාමාන්‍යයෙන් කියන පස්සේ කරන කියන්නේ අන්තිතරේ ඔක්කොම අයින් කරලා අර ලෑල්ලුන්ට නම් දැනස්තාවක් දෙනවා අර උපමාවක් එතකොට මොකක්වත් නෑ දැක්කේ වෙලයි දුක වෙලා. එතකොට මේකත් පාඩුවක කර්මවල නියමිත තේරුම් ගන්නට මේ පස්සේ කියපු කාරණාව සමහරට අසන්ත වන්නත් පුළුවන්. නෑ කරන්නත් පුළුවන්. මටත් තේරුම් ගන්න තමන්ගේ සිතේ තියෙන මේ ස්වභාවය අල්ලාගෙන සිටින ස්වභාවය මොකද අපි මේ දේවල් අල්ලා ගත්තාට පස්සේ සිතුවිලි ගන්න අපේ මොඩන් මේ සිතුවිලි ගැන හිතන්න තියෙනවා නම් මේ ලෝකෙ සිතුවිලි මේ වගේ සිතුවිලි කරන්න ඕනේ. අපිට තමයි කියන්නේ දුර්ගලයි දුකේ නැත්නම් දෙයක් වෙනවත් කියලා මේකෙන් දැනන්නේ. දැන් මේ හිතද. අදල නෝබලන්ගේ මයම් කතා කරලා මොකක්ද කියන්නේ? ඒකෙන් කිසි නැත්නම් මේ ඒ පිළිබඳ සිතේ මාර්ගයක් පැත්තේ මේ සිතේ නිසා තමයි ලෝකයක් යල්කරන්නේ. මුදිනෝ කියන්නේ දිවි ලෝකයකට කියන ධම්ම ලෝකෙට බ්‍රහ්ම ලෝකයකට කියන නැත්නම් මම ආදීන මේ දුක කියන එක තේරෙන්නේ මොකද අපිට සිතට නෙමෙයි. අද මේකේ නැත්තම් ඔය මොකක්වත් නෑ. අපේ සිතට අරමුණ මොනවා නැති කිසිම දෙයක් මේ ලෝකෙ අපිට වැදගත් නැහැ. ඒක නිසා මේ සිතුවිලි ගලායන ශක්තිය පිටනසාල් මේ ලෝකෙ අල්ලගෙන ඉන්න ලෝකයක්. ඒ ලෝකෙ අල්ලනවා කියන්නේ සිතුවිලි ටිකක් පිටකරගන්න සම්බන්ධ මොකක්වත් නෑ. ඒක මේක දැනගන්න ඕනේ. ඒකකොට මේ සිතුවිලි ගලායන ශක්තිය තියෙන නිසා තමයි මරණ මොහොතේදී මාතකම ඉතින් ඒක දායන්නේ කක්කේ දෙවියන් මම මම මගේ කියන අස්මාන් කරගෙන අවිද්‍යාව කරගෙන අර බරසඤ්ඤා නැති උපාදාන නැති මාතකේ කියන්නේ ඒ සත්‍ය නිසා තමයි අර දෙකෙන් කරලා යන්නේ බහක්ෂේ සුදුසුකම් අනුපාණේ ඒ නිසා තමයි බහක්ෂා ධාතු කියලා බුදුහාමස කාල්කන්නේ බව නිසා නැවත තැනක ප්‍රතිසංවේඥානික දින දෙන්නවා මෙන්න ආකාරයෙන් මේක සම්බන්ධව කර්මද්දරක අවසන් වශයෙන් දෙකොට තේරුම් ගන්න උත්සාහ කරනවා. මේකත් අපි පරමාර්ථ ප්‍රතිසාරන්ත වෙන එකක්. අපි මේ රූප සංකේත දකින්න ඕනේ අන්තිකාරණ සංකේතනේ මේ මමයේ මගේ ආත්ම අධිවසන් කියන මුලාව අයින් කරගෙන ඒක පළදලක් වශයෙන් දැකලා මේ දෘෂ්ටිය මා පළ කරගෙන මෙතන සත්‍යයක් මම කරගන්නට පුළුවන් නැති බව අවබෝධ කරගන්න සඳහායි. එතකොට ඒකදී අපි කියනවා මනෝමනසට ඉස්සෙල්ලාම වෙන උපදින්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕනේ. මොකද සංසාරණ පස්සේ බැඳෙන්න කොහොමද කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. දැනගන්න පිටුනාට පස්සේ ජීවත් සංගේ කොහොමද කියන කාරණාව තේරුම් ගන්න. මේ ජීවත් වීමට රූප සංගේ ප්‍රාත්මක හේතු වන බාහිර ධර්ම, ඒ ආසස් සංකාර වායෝධාත් වෙන බාහිර ධර්මම අවබෝධ කරගන්න. මරණාට පස්සේ නැවත කෙනෙක් පහළවන්නේ කොහොමද කියන කාරණාව අවබෝධ කරගන්න. එතකොට මේ රූප සංගේ මේ ආකාරයෙන් තේරුම් ගත්තොත් ඒ රූප සංගේ පිළිබඳ සම්පූර්ණ දැනුමක් ලැබෙනවා. මේකෙන් මම කියනවා තේරුම් ගැනීමෙන් පමණක් අවබෝධ වුණා කියලා හිතන්නේ දා සම්මානකම තේරෙන්නේ. මම නම් මේකෙන් සම්පූර්ණයෙන්ම හදවතින් දැකලා. ඒක මම තේරුම් අරගෙන මම කියන්නේ. නමුත් මේකෙන් තේරුම් අරගෙන කියන්න පුළුවන් මේ සංස්කෘතිය කියන කාරණා මම හිතන්නේ. නමුත් පරමද්දරෝ අවබෝධ කරගන්න බලන්න මේක මේ විදිහට මේක සිදුවන්නේ මේක මොකක්ද මේක සිදුවන්නේ කියලා. එහෙම වුණොත් තමයි එන අවබෝධ වුණොත් තමයි සමාජයට ඇතිවෙන්නේ මේක සත්‍යය කියලා ගන්නට මම කියලා ගන්නට පුළුවන් වෙනවා ඒක නිසා ඵල. මේ දේ නිසා මේ ඵලය පවතිනවා. ඒවා බුද්ධ සංස්කාර ගන්න තමයි. හොඳයි එහෙනම් දැන් කියන්න දේශනා මෙතන ඉන්න ගන්නවා ලක්ෂණ කාර්යවල තිබෙන නිසා කල්පනා ගන්න මේ විදිහට මෙතන ගන්නවා සම්බන්ධ මොඩට කියනවා සංගත කරන දෙයක් තමයි මම ධර්මයක් අසුමත් මේ පරිසර මාකාරය සත්‍ය ගන්නවා ප්‍රසන්නක් වෙන අපිට මේ පංචස්කන්ධ සම්මේලනය පංචස්කන්ධ සම්මේලනය කියන පංචස්කන්ධ කියන පාඩනෝ ආත්ම සංඥා සම්පූර්ණ දුරු කරලා ඒකෙන් පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දක්වන අමාමහ මේ සංකේමද මොකක්ද සත්‍යයේ ඒකේවා වාස්නාවේ වාස්නාවේ